සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුමන්තෝ සග්ගමොක්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 ये ධම්මා හේතුප්පභවාත්තේ සං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝති සද්ධාවන්ත පිනතුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ අපි මේ ආරම්භ කරන ධර්ම දේශනා මාලාව අනුපිළිවෙලින් දේශනා පෙළක් ඉදිරියට කරගෙන යාමේ අදහසින් අද ප්‍රථම ධර්ම දේශනාව මේ ආරම්භ කරන්නේ විශේෂයෙන් මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ මූලිකම කාරණාවල පටන් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් කෙනෙකුට දහම දැන ඉගෙන ගන්නට පුළුවන් වෙන ආකාරයට ධර්මයේ මූලිකම સિદ્ધාන්ත මූලිකම කාරණා වලින් පටන්ගෙන ක්‍රමෙන් ගැඹුරට ධර්ම කාරණා පැහැදිලි කර දෙන්නට. එනිසා අද දවසේ අපි ඒ ධර්ම දේශනා පෙළ ආරම්භ කිරීම වශයෙන් ධර්මය කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් බුදුදහම කියලා කියන්නේ මොකක්ද? බෞද්ධ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා යම් කිසි කෙනෙක් අපෙන් විමසුවොත් එතනදී අපි මොන විදිහේ අදහසක් ඇතුව කටයුතු කරනවද කියලා සමහර විට තම තමන්ම වික්ෂිප්ත වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. එන්න මේ මූලික කාරණේ පිළිබඳව ඒකෙන් අදහස් කරන්නේ අනිත් අයට කියන්න අපි මේවා ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. ඒ විදිහේ ප්‍රශ්නයක් අපේ මනසින්ම අහලා බලනකොට බුද්ධ බුදුදහම කියලා කියන්නේ මොකක්ද? ඒතර බෞද්ධ දර්ශනයේ කියන මූලික කරුණු මොනවද? මම බුදුදහම හැටියට පිළිපදින්න උත්සාහ කරන්නේ මොකක්ද? බෞද්ධ ප්‍රතිපදාව හැටියට මම පුහුණු කරන්නේ මොකක්ද? මොකක්ද ඒකේ ක්‍රමවේදය මොකක්ද ඒකේ ඉදිරියට යන අනුපිළිවෙල මේ විදිහට Tamangeම මනසින් ප්‍රශ්න කරලා බලනකොට අපිට යම්කිසි පැහැදිලි අදහසක් තිබුණොත් තමයි අපිට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සැකසංකාවක් නැතුව පටලවීමක් නැතිව ඉදිරියට ප්‍රතිපදාවක් හැටියට පුරුදු පුහුණු කරන්නට පුළුවන් ඒ අපිටම අපි යන ගමන් මඟ පිළිබඳව අපි කරන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අපි පුහුණු කරන ධර්මයේ තියෙන මූලික ස්වභාවය පිළිබඳව අපට වැටහීමක් නැති වුණොත් ඒ හැම මොහොතකම අපි පටලැවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අද හුඟක් වෙලාවට සමාජයේ අපි දකින දෙයක් තමයි බොහෝ ධර්ම දේශනා අහනවා, බොහෝ පොතපත කියවනවා, ඒ වගේම ධර්මයේ පිළිබඳව බොහෝ කොට සාකච්ඡා කරනවා, කතා බහ කරනවා, යම් යම් ආකාරයෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. මේ සියල්ලක්ම කලාට අර බුදුදහම කියන්නේ මොකක්ද? ඒ බුදුදහමේ සිද්ධාන්ත මොනවද? ඒ බුදුදහම ප්‍රායෝගික ජීවිතයට කොහොමද අපි ගලපගෙන ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කියන මෙන්න මේ වගේ කරුණවලදී ඊටාම වික්ෂිප්ත ස්වභාවයක් තමයි අපට සමාජයේ පෙනෙන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම දැන හඳුනා ගන්නට ඕන ප්‍රධාන වශයෙන් තේරුම් බේරුම් කර ගන්නට ඕන අපි මේ පුරුදු පුහුණු කරන ධර්ම න්‍යාය කුමක්ද? ඒක අපි කොහොමද හරියට මූලික කාරණා හඳුනාගෙන අපේ ජීවිතවලට ගලපගන්නේ? එහෙම නැති වුණොත් අපි තනින් තනින් කාරණා දැනගෙන තියෙනවා. ඒ දන්නා කාරණාත් එක්කලා අපිට යම්කිසි වැටහීමක් තියෙනවා. නමුත් පැහැදිලි දැක්මක් අපිට නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට සමහරුත් එක්ක කතා කරනකොට කියනවා හම්දුන්නේ මේක සාගරයේ වගේ කවදා ඉගෙනගෙන නිම කරන්නද කවදා මේක තේරුම් අරන් නිම කරන්නද අපිට නම් හිතා ගන්න බෑ අපිට තියෙන දැනුම ඉතාම අල්ප මාත්‍රයයි ඔබ වහන්සේලාට තියෙන දැනුම වගේ නෙමෙයි. ඒ වගේ සුළු දැනුමකින් අපි කොහොමද මේක කරගෙන යන්නේ? මෙන්න මේ විදිහට වික්ෂිප්තව කතා බහ කරන අවස්ථා අපේ සමාජයේ ඕනතරම් හමු වෙලා තියෙනවා. ඒ තව සමහර කෙනෙක් කල්පනා කරන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නට ත්‍රිපිටකය හෝ අඩුතරමින් සූත්‍ර පිටකේවත් කියවලා ඉන්නට ඕනේ කියලා. එතකොට මේ අදහස් අපිට වැරදි කියලා කියන්නට බෑ දැනුමක් හැටියට යම් කිසි කෙනෙකුට ಬಹುශ්‍රృత භාවය ඇති කරගන්නට ඒවා කියවලා දැන ඉගෙන ගන්න එක අවශ්‍යයි. හැබැයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පාදනය කරගෙන ඉදිරියට යන්න निराවුල්ව අඩුපාඩු අවම කරගෙන වර්ධින තැන් තේරුම් අරගෙන අපට ඉදිරියට යන්නට ඒ විදිහට ලොකු දැනුම් සම්භාරයක් අපට තිබිය යුතුයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි බහුශ්‍රුතයි බහුශ්‍රුතයි කියලා කියනවා. කෙනෙක් බහුශ්‍රුත වෙන්නට කොයිතරම් දේවල් දැනගන්නට ඕන. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් බහුශ්‍රුත වෙන්නට මෙපමණ දේවල් දැනගත යුතුයි කියලා නියමයක් නැහැ. එක් ගාතාවක් හරි තමන් දන්නවනම් ඒ දන්නා දේහි අරුත් හඳුනාගෙන ඒක භාවිතා කරනවා නම් ඒක පිළිපදිනවා නම් අන්නේ තැනත්තා බහුශ්‍රතයේ කියලා කියන්න පුළුවන්. දැන් මේ බහුශ්‍රතය කියන එකේ සිංහල තේරුම ගත්තයින් පස්සේ අපිට මේ කාරණේ හුඟක් පැහැදිලි වෙනවා. බහුශ්‍රත කියන එක සිංහලට අර්ථකථනය කරන්න බොහෝ ඇසු පිරු තැන් ඇති. ඇසු පිරු තැන් ඇති. අහලක් තියෙනවා. ඒ වගේම පුහුණු කරලක් තියෙනවා. අහගෙන විතරක් තිබුණු පමණට අපි ඒ හැබැයි බහුසුතේක් වෙන්නේ නැහැ. ඒ බඳු අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිකන් කිස් දැනුමක් විතරක් ඇති ප්‍රතිපදාමේ වශයෙන් ඊටාම දුබල චරිත හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා එනිසා අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕන ඒ බහුශ්‍රත භාවය කියන තැනදී අහලා තියෙන එක විතරක් දැනගෙන තියෙන එක විතරක් නෙමෙයි ඒ අහලා තියෙන දන්නා දේ අපිට පුහුණු කරන්න පුළුවන් වෙන්න ඕන ටික ටික හරි. එහෙම පුහුණු කරන්න නම් අපිට යම්කිසි පැහැදිලි පදනමක් අපි හදාගන්න ඕන. ඒ නිසා මේ බුදුදහම ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන අපි හැම කෙනෙකුටම බුදුදහමේ මූලික સિદ્ધාන්තවල පටන් අනුපිළිවෙලින් ඉදිරියට යන්නේ කොහොමද කියලා දැන ගැනීම වැදගත් වෙනවා විශේෂයෙන් මේ බුදුදහමේ කියවෙන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක් නිසා ඒ කියන්නේ අනුපිළිවෙලින් යන ගමන. තව කෙනෙක් පෙන්නන තැනින් අතරමඟින් පටන් ගන්න ගමනක් නෙමෙයි. තමන් ඉන්නේ කොතනද කියලා තේරුම් අරගෙන ඒ තමන් ඉන්න තැන ඉඳලයි ඉදිරියට ක්‍රමානුකූලව වැඩෙන්නේ. මනස සංවර්ධනය කරන්නේ. අපි පළවෙනි පඩියේ නම් දැනට ඉන්නේ දෙවෙනි පඩියට තුන්වෙනි පඩියට එහෙමයි අපි ගොඩ වෙන්නේ. එතකොට අපි දැනට ඉන්නේ පස්වෙනි පඩියේ විතරනම් ආය අපි පළවෙනි පඩියට බහින්න ඕන නැහැ. එතන ඉඳලා හයවෙනි පඩිය, හත්වෙනි පඩිය කියලා අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ වගේ එක එක්කෙනා සසරේ වැඩිලා තියෙන පුහුණු වෙලා තියෙන රටාවත් එක්කලා දැන් ඉන්නේ කොතනද? දැනට තියෙන දුබලකම් මොනවද? ඒ වගේම දැනට තියෙන හැකියාවන් සංවර්ධනය කරගත්තු මානසික ස්වභාවයන් මොනවද කියලා මෙන්න මේවා ගැන යම්කිසි වැටහීමක් ඇති කරගත්තාම තමයි ඒතනත්තාට ඇද වැටෙන්නේ නැතිව ඒ වගේම නවතින්නේ නැතිව මනවින් ඉදිරියට මේ ප්‍රතිපදාවෙහි ගමන් කරන්නට පුළුවන්. ඉතින් අද සමාජයේ අපි හුඟක් වෙලාවට දකින දෙයක් තමයි ඒ විදිහට ධර්මය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීමේදී බොහෝ ගැටලුමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධර්මය පිළිබඳව කතා කරනකොට කියා දෙනකොට දැනුමක් වශයෙන් ගත්තහම ඊටාම විසරද මට්ටමින් මේ ඥානය තියෙන අය අපේ සමාජයේ මුණ ගැහෙනවා. භික්ෂුන් වහන්සේලා අතර පමණක් නෙමෙයි ගිහි පින්වතුන් අතර පවා ඒ වගේ අය අපට ඕන තරම් හමු. නමුත් ඒ අයගේ ජීවිත දිහා බලනකොට යම්කිසි වෙනසක් පෙනෙනවා පරස්පර ගතියක් පෙනෙනවා අර දන්නා දේ එකක් හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන දේ තවත් එකක් තියෙන බව ටික කාලයක් ඇසුරු කරනකොට පැහැදිලිව පේනවා. ඉතින් මෙහෙම පරතරයක් ඇති වෙන්නේ මොකක් නිසාද? ප්‍රතිපදාව කියන්නේ Tamanගේ ක්‍රියාකාරීත්වය එක විදිහක් මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වගේ යථාවාදී තථාකාරී මට්ටමට 100% ප්‍රපජන කෙනෙකුට එන්න පුළුවන් කියන එක නෙමෙයි. කියන හැටියටම කටයුතු කරන්න පුළුවන් කටයුතු කරන දේම විතරමයි කියන්නේ. එහෙම තථාගතයන් වහන්සේ තුල ඒ ගුණය තිබිච්ච ප්‍රමාණයට අපට අවශේෂ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අර තියෙන දැනුම, ඒ තියෙන හැකියාව ඒ වගේම ඒ අනුන්ට කරුණ පැහැදිලි කරලා දෙන ස්වභාවය මේ තරම් දැනුම් සම්භාරයක් මේ තරම් හැකියාවක් තියාගෙන ඉන්න කෙනෙක් දෛනික ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය බැලුවෙන් පස්සේ ඒ වගේම ප්‍රශ්න දිහා බලන හැටි බැලුවෙන් පස්සේ සාමාන්‍ය ජීවිතයේ පෞද්ගලික ප්‍රශ්නවලදී කටයුතු කරන හැටි බැලුවෙන් පස්සේ පොදු ප්‍රශ්නවලදී කටයුතු කරන හැටි බැලුවෙන් පස්සේ අපිට පැහැදිලිව පෙනෙනවා ඒ තියෙන දැනුමයි අර ක්‍රියාකාරීත්වය අතර ලොකු පරතරයක් තියෙනවා. ඉතින් මේ වගේ ගැටලු මතුවෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා අපි මෙහි මූලික સિદ્ધාන්ත හඳුනාගෙන ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා පැහැදිලි කර නොගැනීම. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම දේශනා පෙළෙහි මූලික අධ්‍යයනයේ පටන් මේ ධර්මයේ දැන ඉගෙන ගන්න කෙනෙකුට පුහුණු කරන කෙනෙකුට එහි මූලික સિદ્ધාන්ත වල ඉඳලා ටිකෙන් ටික පැහැදිලි කරගෙන ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලයි අපි මේ ධර්ම දේශනා පෙරෙන් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ විදිහට ප්‍රාථමික ඥානයක් පැහැදිලිව ඇති කරගන්නේ නැති නිසා හුඟක් වෙලාවට අපි තවත් දකින ප්‍රශ්නයක් තමයි අපි හිතමු එක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාවෙන් යම්කිසි දහම් කරුණු කොටසක් අහගන්නවා. අපි හිතමු අඹ ගහ කියන්නේ මේකයි කියලා අපි කෙනෙකුට අඹ කියන්නේ මෙන්න මේවා අඹ කියන වර්ගෙ මේවා කියලා ඒ වර්ගය හඳුන්වලා දෙන්න අපි ළඟ තියෙන අඹ මල් ටිකක් නම් අපි මල් ටික පෙරලා කියනවා මේ මල් අඹ මල්. ඒ නිසා මේවා තමයි අඹ. ඒ කියන්නේ අඹ කියන වර්ගය හඳුන්වලා දෙන්නට අනිත් මල් වලින් වෙන් කරලා මේ අඹ මල්ලත් වෙන්න. එතකොට ඒතනත්තා අඹ කියන වර්ගය හඳුනාගෙන මල් දිහා දැකලා ඊළඟට තව කෙනෙකුට අපි අඹ කියන්නේ මෙන්න මේ වර්ගයයි කියලා කොළ පෙන්නනවා. එතකොට ඒතනත් ළඟ තියෙන කොළ කොළ ටික පෙන්නලා අනිත් කොළ වර්ග වලින් මේ අඹ කොළ හඳුනාගන්නේ මෙන්න මේ විදිහයි. ඒතකොට මෙන්න මේවා තමයි අඹ කියන වර්ගය. කියලා අපි අර කොළ ටික පෙන්නලා පැහැදිලි තව කෙනෙක් අඹ ගෙඩි පෙන්නලා අනිත් ගෙඩි අතර මේ අඹ ගෙඩි තෝරගන්නේ මෙහෙමයි. මේවා තමයි අඹ කියන්නේ. ඔන්න ඒතනත්ත ගෙඩි පෙන්නලා අඹ හඳුන්වලා දෙනවා. ඒතර තව කෙනෙක් අඹ ගහක් එහෙම නැත්නම් කඳක් පෙන්නලා මේවා තමයි අඹ කියන්නේ අනිත් ලී කඳන් වලින් මේ අඹ වෙන් කරලා හඳුනාගන්නේ මේ විදිහටයි කියලා ඒ කඳ පෙන්නලා තියාගන්න. එතකොට දැන් අර මල් පෙන්නපු කෙනත්, කොළ පෙන්නපු කෙනත්, ගෙඩි පෙන්නපු කෙනත්, කඳ පෙන්නපු කෙනත් බොරු කිව්වයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ හැමදෙනාම අඹ කියන වර්ගයට අයත් යම්කිසි කොටසක් තමයි ඒ පෙන්නලා අඹ කියන වර්ගය හඳුනා ගන්නට උදව් කරන්නේ. ඒ නිසා අපට ඒක බොරුවක් කියලා බැහැර කරන්න බෑ. හැබැයි මේ එක කොටසක් විතරක් දැනගත්තාම සිද්ධ වෙන ගැටලුව තමයි අර අඹ කියලා මල් දැකපු තැනත්තා හැම විටම අඹ කියලා අර මල් පිළිබඳව තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. එතකොට ඒ තැනත්තාට gedi දැක්කට මේ අඹ කියලා හඳුනා ගන්නට බෑ. කඳ දැක්කට මේ අඹ කියලා හඳුනා ගන්න බෑ. කොළ දැක්කට මේ අඹ කියලා හඳුනා ගන්න බෑ. ඒ මොකක් නිසාද? ඔහු අඹ පිළිබඳව සමස්තය හඳුනාගෙන නැති නිසා. ඒ පිළිබඳව චිත්‍රය, ඒ පිළිබඳව දැක්ම ඔහුට ඇත්තේ නැහැ. එතකොට එක්තරා කොටසක් ඔහු හඳුනාගෙන තියෙනවා. ඒ නිසා කියන්නට වෙන්නේ ඔහු අඹ පිළිබඳව එක්තරා ප්‍රමාණයක් දන්නවා කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් එහෙම කිව්වා වුණාට ඒක නැත්තා සැබෑවටම අඹ කියලා කියන්නේ මොනවද කියලා දන්නවද කියලා කතා බහ කළොත් එතන විවිධ ගැටලු මතුවෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ඉතා වටිනා උපමා කතාවක් දේශනා කරනවා. අර අන්ධයින්ට හස්තියා පෙන්නපු උපමාව. කියන්නේ අන්ධයෝ කිහිප දෙනෙකුට හස්තියෙක් පිළිබඳව හඳුන්වා දෙනවා එක්තරා පුරුෂයෙක්. එතකොට එක අන්ධයෙක්ව අරගෙන ගිහිල්ලා දැන් අන්ධයාට ඇස් පෙනෙන්නේ නැති නිසා ඒ අය අතගාලා විවිධ ක්‍රම වලින් තමයි හඳුනගන්නේ. එතකොට දැන් මේ කීප දෙනාටම හස්තියා පිළිබඳව පෙන්වන්නට ඕන එනිසා අර සම්පූර්ණම හස්තියාව හඳුන්වලා දෙනවා වෙනුවට අර පුරුෂයා කරන්නේ එකම් දෙක එකන් යනවා එකන් ගිහිල්ලා හස්තියාගේ කකුලක් අල්ලන්නට දීලා කියනවා මේ තමයි ඇත්ත හොඳට අල්ලලා බලලා හඳුනගන්න. එතකොට අර අන්ධ පුරුෂයා ඒ හස්තියාගේ කකුල හොඳට අතගාලා බලලා වට කරලා අල්ලලා බලලා හිතා ගන්නවා හස්තියා කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. ඒකට හරියට වංගෙඩියක් වගේ ඒ වගේ ස්වභාවයක් තමයි හස්තියාගේ තියෙන්නේ. ඊට පස්සේ මේ පුරුෂයා අනිත් අන්ධ තනත්තා එක්කන් ඇවිල්ලා හස්තියාගේ කඳ එහෙම නැත්නම් බඩ කොටස අත ගන්න සලස්සන. එතකොට ඒ තැනත්තා හොතට අත දිග ඇරලා අත ගාලා හඳුනගන හස්තියා කියලා කියන්නේ පර්වතයක් වගේ කෙනෙක්. ඊට පස්සේ ඊළඟ අන්ධ පුරුෂයාව එක්කන් ඇවිල්ලා ඒ තැනත්තාට හස්තියාගේ හොඬවැල අත ගන්නට දෙනවා. දුන්නන් පස්සේ ඔහු හඳුනා ගන්නවා හස්තියා කියලා කියන්නේ මෙහෙම කෙනෙක්. පොල් කඳක් වගේ කෙනෙක් තමයි හස්තියා කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් අන්ධ පුරුෂයාව එක්කන් ඇවිල්ලා එතනත්තට වලිගය අත ගන්නට දෙනවා. එතකොට ඔහු අත ගාලා බලලා කල්පනා කරනවා හස්තියා කියන්නේ මෙහෙම කෙනෙක්. හරියට කොස්සක් වගේ, මුසුන්නක් වගේ කෙනෙක්. ඊට පස්සේ අනිත් අන්ධ පුරුෂයා එක්කන් ඇවිල්ලා එතනත්තට හස්තියාගේ කන අත ගන්නට දෙනවා. ඒතර හොඳට අතගාලා බලනවා හස්තියා කියලා කියන්නේ මේ කුල්ලක් වගේ සතෙක්. මේ විදිහට දැන් අර හැම අන්ධ පුරුෂයෙකුටම හස්තියා අතගාලා ස්පර්ශ කරලා තමන්ගේ අතින් තමන්ට දැනෙන හැටියට තමන්ගේ ඉන්ද්‍රියන්ගෙන් තේරුම් ගන්නට අවස්ථාවක් සලස්සලා දෙනවා. එතකොට මේ හැම දිනම හස්තියා පිළිබඳව යමක් ඉගෙන ගත්තා ඒක බොරුවක් කියලා කියන්න බෑ. දැන් මේ එකතුණයින් පස්සේ ඒ සියලු දෙනාම එකතු වෙලා තර්ක විතර්ක කරනවා. දැන් අර කකුල අත ගාපු අන්ධයා කියලා කියන්නේ හස්තයා කියලා කියන්නේ වංගෙඩියක් වගේ සතෙක්. මම හොඳට අල්ලලා බැලුවා. හොඳට මම අතපත ගාලා බැලුවා. මහා වංගෙඩියක් වගේ සතෙක් තමයි හස්තියා කියන්නේ. එතකොට අර කනත ගාපු අන්ධ පුරුෂයා කියනවා නෑ නෑ හස්තියා කියලා කියන්නේ කුල්ලක් වගේ සතෙක්. මමත් අත ගාලා බැලුවානේ හොඳට. මම හොඳට ස්පර්ශ කරලා බැලුවා. එහෙම කියන්නේ කොහොමද? මමම හොඳට ස්පර්ශ කරලා බැලුවානේ ළඟට ගිහිල්ලා. මේ හස්තියා කියලා කියන්නේ කුල්ලක් වගේ සතෙක්. එතකොට අර බඩත ගාපු අන්ධයා කියනවා නෑ නෑ අන්ධයා හස්තියා කියලා කියන්නේ මහා පර්වතයක් වගේ මහා ගලක් වගේ සතේ මම හොඳට ස්පර්ශ කරලා හොඳට අතගාලා මම බැලුවා අන්ධයා කියලා කියන්නේ මහා පර්වතයක් වගේ සත. ඊට පස්සේ අර වලිගේ අත ගාපු අන්ධයා කියනවා නෑ ඔය ඔක්කොම වැරදි හස්තියා කියලා කියන්නේ මුසුන්නක් වගේ මේ අතුගාන කොස්සක් වගේ සතේ. මම හොඳට ස්පර්ශ කරලා බැලුවා ඒ විදිහට තමයි ඒ හස්තියාගේ ස්වභාවය. එතකොට අර හොඬ වෙලා අතගාපු අන්ධයා කියන්නේ නෑ නෑ ඔය කොහොම වැරදි හස්තියා කියලා කියන්නේ මහ පොල් කඳක් වගේ සතෙක්. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අන්ධයෝ හැමදෙනාම යමක් තමන් ස්පර්ශ කරලා තමන් දැන හඳුනාගත්තු ආකාරයට තමයි මේ කියන්නේ. එතකොට ඒ අය කියන කතා බොරුයි කියලා ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. හැබැයි ඒ අය කියන දේ හරි කියලා පිළිගන්නටත් බෑ. දැන් මේ මොකක් නිසාද මේ වගේ පටලැවිල්ලක් ඇති වෙන්නේ? යමක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා යමක් ස්පර්ශ කරලා තියෙනවා හැබැයි ඒ සමස්තයෙන් එක්තරා කොටසක් විතරයි ඒ කොටසක් විතරක් දැනගත්තට පස්සේ එතන ඉඳන් ඔවුනොවුන් වාද විවාද කරනවා අර තමන් හඳුනාගත්තු කොටස එහෙමම දැඩිව අල්ලගෙන ඒකම උපාදාන කරගෙන ඒ තමන් දන්නා දේ තමයි හරි අන් සියල්ලම වැරදි කියලා එයයි ප්‍රතික්ෂේප කරනවා. මොකද එහෙම දැඩි වේයයට කියන්න අදහසකුත් ඇති වෙනවා. මොකද තමන් ස්පර්ශ කරලම හඳුනාගත්තු නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ වගේ ලෝකේ ඇතැම් දෙනා යමක් පිළිබඳව කොටස් වශයෙන් ප්‍රත්‍යේක වශයෙන් කරුණු තේරුම් අරගෙන සමස්තය පිළිබඳව වැටහීමක් නැතුව ඔවුනොවුන් වාදාරෝපණය කරගන්නවා විවාද කරනවා මෙයමයි හරි අන්තියල්ල වැරදි ඒ හැම තැනකම දෘෂ්ටිගතිකත්වයක් එක්කලා පටලැවිල්ලක් විනාශයක් විතරයි වෙන්නේ ඒ අය දහම පිළිබඳව නිසි වැටහීමක් නිසි දැකීමක් ඇති කරගන්නේ නැහැ. එමුනම් යමක් පිළිබඳව හරියට දකින්න නම් එක පැත්තකින් දකින්න වෙනකොට හාත්පසින් දකින්නට පුරුදු වෙන්න ඕනේ. ගැටලුවක් දිහා බලද්දී උනත් එහෙමයි. මේ බුදුදහමේ අපට මේ සඳහා ඉතාම හොඳ මඟ පෙන්වීමක් කරන්නේ. බුදුදහම තුළින් අපට උගන්වන්නේ ජීවිතය දිහා, ලෝකය දිහා නිවැරදිව බලන්නට නිවැරදි දැක්මක් ඇති කරගන්න. සම්මා දිට්ඨියක් ඇති කරගන්න. එතකොට ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒ දැක්ම ඇති කරගන්නට කියා දෙන මූලික කරුණු මොනවද? මොන විදිහේ දැක්මකින් අපි ලෝකය බලන්නට ඕන කියලා අපි හොඳට පැහැදිලි කරගන්නවා. එහෙම නැති වුණොත් අපි හැම කෙනෙක්ම බලන්නේ අපි දකින දෘෂ්ටි කෝණයෙන් පමණයි. ඒතර යමක් දිහා අපට පේන පැත්තේ ඉඳලා බැලුවයින් පස්සේ අපට හිතෙනවා ඒක තමයි හරි කියලා. හැබැයි අනිත් පැත්තෙන් බලන මනුස්සයා ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කියනවා. ඒතර අපි කියනවා එහෙම කියන්නේ කොහොමද? මේ මට හොඳට ඇස් දෙකට පේනවනේ. තමසු කියන්නේ බොරුවක් නෙමෙයි මම කියන දේනේ හරි. එහෙම අපට හිතෙනවා. එහෙම හිතුණා වුණාට මොකක් නිසාද ඒ අර්බුදේ ඇති වෙන්නේ අපි එක පැත්තකින් විතරක් ඒ දේ දිහා බලන නිසා. ඒතර පෞල් ජීවිත ගත්තත්, ආයතන ගත්තත්, සමාජයේ ලෝකේ කොතනක් ගත්තා වුණත් බොහෝ ගැටුම් නිර්මාණය වෙන්නට මේ පැත්තේ හේතුවක් වෙනවා. ඒ කියන්නේ Taman දකින්න පැත්තෙන් විතරයි කාරණේ දිහා බලන්නේ. ආත්පසින් සමස්තය ඒ දිහා බලන්නට අපි ඉගෙන ගන්නෙ නැහැ. මේ දුර්වලකම තියෙන තාක්කල් ප්‍රශ්නයක් හරියට අවබෝධ කරගන්න බැහැ. ජීවිතය පිළිබඳව නිසි දැක්මක් ලෝකය පිළිබඳව නිසි දැක්මක් ගැටලුවක් පිළිබඳව නිසි දැක්මක් ඇති කරගෙන निराකරණය කරන්න සමත් වෙයි කියලා හිතන්නට පුළුවන්කමක් නැහැ. එනිසා පින්වත්නි මේ බුදුදහම පරිහරණය කරද්දී බුදුදහමට අනුව අපේ ජීවිත හැඩගස්වා ගනිද්දී දහමේ කියවෙන මූලික સિદ્ધාන්ත සමස්තයක් හැටියට අපි ගන්නෙ කොහොමද කියලා හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට අපි මාතෘකා කරගත්තේ කිනුතුන් කොයි කවුරුත් අහලා පළපුරුදු මේ සම්බුද්ධ ශාසනයේ ඉතා ප්‍රකටම ධාතා ධර්මය. දැන් මේ ධාතා ධර්මය සරියුත් මහරහතන් වහන්සේට අස්සජී මහරහතන් වහන්සේ විසින් ඇත්තටම සරියුත් හාමුදුරුව පැවිදි වෙන්නට කලින් උපතිස්ස පරිත්‍රාජකයා හැටියට උපතිස්ස කෝලිත දෙනවා මිත්‍රයින් හැටියට ධර්ම සොයාගෙන යද්දී උපතිස්ස පරිබ්‍රාජකයාට තමයි අස්සජී හාමුදුරුව මුණ ගැහෙන්නේ. ඒ අස්සජී හාමුදුරුව මුණ ගැහිලා උන්වහන්සේගේ ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය, උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් පිළිබඳව ප්‍රසාදයටපත් වෙලා දහම නිවැරදි දහමක් මොන්වහන්සේ සතුව ඇති. උන්වහන්සේ හමුවට ගිහින් කතා කළොත් ඒ දහම පිළිබඳව අපට දැනගන්නට පුළුවන් වේවි කියන අදහසින් උපතිස්ස පරිත්‍රාජකයා අර පිඬුසිඟා වඩින අස්සජී මහරහතන් වහන්සේ දැකලා පින්නපාතේ වැඩලා ඉවර වෙනකන් පසුපසින් ගිහිල්ලා දානවන්දලා ඉවර වෙනකන් බලාගෙන ඉඳලා ලං වෙලා අහනවා ස්වාමීනි මේ ලෝකෙ මිනිස්සු අතර ඔබ වහන්සේ සුවිශේෂ කෙනෙක් හැටියට මට පේනවා. ඔබ වහන්සේගේ අවතුම් පැවතුම් හැසිරීම ඉන්ද්‍රිය තාම ප්‍රසාදනීයයි. මට හරි විශේෂත්වයක් ඔබ වහන්සේ පිළිබඳව දැනුණා. මේ ලෝකෙ මිනිස්සු නිරන්තරයෙන්ම ඉන්නේ විවිධ මානසික ආවේගات එක්කලා කැළඹෙන. එහෙම කැළඹුණු ලෝකයේ තුල ඔබ වහන්සේ නොකැළඹී ඉන්නවා වගේ මට පේනවා. බොහෝ ප්‍රශ්නත් එක්ක හිර වෙලා පීඩා විඳින දුක් විඳින මිනිසුන් අතර ඔබ වහන්සේ එහෙම පීඩාවක් එහෙම දුකක් නැතුව සැනසීමෙන් ඉන්නවා වගේ මට පේනවා. ඒ වගේම බොහෝ කාරණාවලට කනස්සල්ලෙන් ඉන්න ලෝකයේ මිනිසුන් අතර ඔබ වහන්සේ සතුටින් ඉන්නවා වගේ මට පේනවා. ඒ වගේම අසිහියෙන් යුක්තව විපරීත ඉන්ද්‍රයන් නැතුව වික්ෂිප්තව ඉන්න ලෝකයේ අතර ඔබ වහන්සේ තාම සංසුන්ව දැමුණු ඉන්ද්‍රිය ඇතුව ප්‍රසන්න ඉන්ද්‍රිය ඇතුව පවතිනවා කියලා මට වෙනවා. ස්වාමීනි මට කියන්න කවුද ඔබ වහන්සේට මෙහෙම සංසුන් වෙන්නට මෙහෙම দমনය වෙන්නට මේ ධම්මල කියා දුන්නේ? කවුද ඔබ වහන්සේගේ ගුරුවරයා? මොකද්ද උන්වහන්සේ කියා දෙන ධම? මේ විදිහට එදා අස්සජී මහරහතන් වහන්සේගෙන් උපතිස්ස පරිත්‍රාජකයා ප්‍රශ්න කළා. එහෙම ප්‍රශ්න කරනකොට තමයි අස්සජී හාමුදුරුවෝ කියන්නේ මානවකය මම තාම මේ ශාසනයට අලුත් කෙනෙක්. මේ ධර්ම පිළිබඳව ගාක් ගැඹුරින් කියා දෙන්නට පුළුවන් කමක් නැහැ. එතනදී අස්සජී හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි ගොඩාක් ගැඹුරින් නැති වුණාට ඔබ වහන්සේට කියා දෙන්නට පුළුවන් ආකාරයට මට කියා දෙන්න ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද මොන විදිහේ ධමයක්ද කියන්නේ. එතනදී තමයි අස්සජී හාමුදුරුව උපතිස්ස පරිත්‍රාජකයාට මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ සමස්ත ධර්මයේම කැටි කරලා. යේ ධම්මා හේතු ප්‍රභවා තේසං හේතුං තථාගතෝ ආහ. තේසං ච නිරෝධෝ එවං වාදි මහා සම්මා අපේ ගුරුතුමා තමයි මගේ ගුරුවරයා තමයි ඒ ශාක්‍ය වංශයෙන් නික්මිලා පැවිදි වුණු මහා ශ්‍රමණ කියලා හඳුන්වන ඒ වගේම ශ්‍රමණ භවත් ගෞතම කියලා හඳුන්වන ඒ ශාක්‍ය මුනිඳු තථාගතයන් උන්වහන්සේ තමයි මගේ ගුරුවරයා. උන්වහන්සේ මෙන්න මෙහෙම දහමක් කියා දෙනවා. මොකක්ද? යේ ධම්මා හේතුප්පභව. යම් ධර්මතාවයක් හේතුප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ හේතුන්ගෙන් හටගන්න ධර්මතා පිළිබඳව ඒ හේතුන් ගොනු වෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට යේ ධම්මා හේතුප්‍රභව තේසං හේතුම් තතහගතෝ ආහ. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මවල හේතුව අපේ ගුරුතුමා අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට මනවින් පැහැදිලි කරනවා. ඊළඟට තේසංචෝ නිරෝධෝ ඒවා වෙනස් කරන හැටි ඒවා නැති කරන හැටි බුදුහාමුදුරුවෝ අපට කියලා දෙනවා. මෙන්න මේ වගේ ධමයක් තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්න කියලා පැහැදිලි කළා. එතකොට මේ ගාථා ධර්මය සජ්ජායනා කරනකොටම දේශනා කරනකොටම එහි මුල් පද දෙක අහද්දීම උපදේශ පරිත්‍රාජකයා සෝවන් ඵලයටපත් වෙනවා. සසරේ දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරලා තිබුණු මානසික තත්ත්වය නිසා. එතකොට මේ ගාථාවෙන් බුදුදහම කියන්නේ කුමක්ද? බුදුදහමේ මූලික સિદ્ધාන්ත මොනවද කියන මේ සමස්තය ආවරණය වෙන හැටියට එදා අස්සජී හාමුදුරුව උපතිස්ස පරිත්‍රාජකයාට මේ එක ගාථා ධර්මයෙන් තථාගත ධර්මයේ පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගන්නට උත්සාහ ඒ නිසා මේ ගාථා ධර්මය අපි අද ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් මේ එක් ධර්ම දේශනාවකට නෙවෙයි ඉදිරියේ කරන ධර්ම දේශනා පෙළකටම මේ ගාථා ධර්මයේ පාදක කරගෙන අනුපිළිවෙලින් කරුණු පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මේ ගාථාව තෝරගත්තේ අර බුදුදහම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරද්දී මේ ගාථා ධර්මයේ ඒ සමස්තයම අඩංගු කොට දේශනා කළ ගාථාවක් ඇටියට අපට හැඟෙන නිසා. දැන් මේ මෑතකදීත් එක තරුණ මහත්මයෙක් එදා අතීතයේ විතරක් නෙමෙයි වර්තමානයේ මිනිසුන්ට මේ ගැටලුම මතුවෙනවා. අතීත වර්තමාන අනාගත කියන බෙහෙදයක් නැතුව මිනිසුන්ට කොයි කාටත් කවදත් බොහෝ කොට ඇති වෙන ගැටලු හුඟක් දුරට සමාන ස්වභාවයක් ගන්නවා. මේ මෑතකදී එක තරුණ මහත්මයෙක් අපෙන් අහනවා "හාමුදුරනේ මගෙන් විදේශිකයෙක් ඇහුවා බුද්ධ ආගම කියන්නේ මොකක්ද කියලා?" එතකොට මට ඇත්තටම මේක කියාගන්න බැරි වුණා. මොකද බුද්ධාගම කියන්නේ මොකද්ද කියලා අහන ප්‍රශ්නට අපි කොහොමද එකපාරට උත්තර දෙන්නේ? මුළු ත්‍රිපිටකයේ කොච්චර ධර්ම කාරණා තියෙනවද? එතකොට මේ ඔක්කොම අපි තාම ඉගෙනගෙනත් නැහැ. එතකොට අපි ඒව හරියට පුරුදු පුහුණු කරලත් නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම හාමුදුරනේ එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මොකද්ද කියන්න පුළුවන්? කෙටි උත්තරයක් අපිට දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට වෙනවද? මෙහෙම අපෙන් විමසුවා. එතනදී අපි සිහිපත් කළා ඇත්තටම අද විතරක් නෙමෙයි අතීතයේ මිනිස්සුන්ට ওই ගැටලුව මතුවලා තියෙනවා. මොකද්ද බුදුදහම කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය මොකද්ද කියලා ඔය ප්‍රශ්නයම මීට අවුරුදු 2600කටත් කලින් අස්සජී මහරහතන් වහන්සේගෙන් එහෙම නැත්නම් අස්සජී හාමුදුරුවන්ගෙන් උපතිස්ස පරිබ්‍රාජකයා අහනවා ඒ අහපු වෙලාවේ මෙන්න මේ විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ කියලා මේ ගාථාව මුල් කොටගෙන අපි පැහැදිලි කරලා දුන්නා සමස්ත ධර්මයේ පිළිබඳව අපේ යම්කිසි පොදු වැටහීමක් ඇති කරගන්නේ කොහොමද කියන බව. එතකොට ඒ බඳු වැටහීමක් අපට තියෙනවා නම් හුඟක් වෙලාවට ධර්ම දේශනාවක් කරනකොට වුණත් අපිට පැහැදිලි කරගන්නට පුළුවන් මේ කරන දේශනාව හැබැයි ධර්ම දේශනාවක්ද එහෙම නැත්නම් මෙතන යම්නම් පටලැවුණු කාරණාද එහෙම නැත්නම් වැඩකට නැති මොනවා හරි ඕපදූප ටිකක්ද මේ කියන්නේ කියන එක අපිට පැහැදිලිව තොර බෙර ගන්නට පුළුවන් මේ ධර්මයේ පිළිබඳ මූලික න්‍යායන් මූලික સિદ્ધාන්තයන් අපි හඳුනාගත්තා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මේක තමයි හැබෑ දහම අරවා හැබෑ ධම නෙමෙයි මේ අපි කියන එක තමයි සත්‍ය ධර්මය කියලා හුඟා දෙන යම් යම් කාරණා හොවා දක්වන්නට අද උත්සාහ කරන බව පේනවා. ඒතර ගිහි පැවිදි දෙපක්ෂයේ විසින්ම මේ දරන උත්සාහය තුළ යම් යම් කරුණු හෙලිපෙහෙලි වෙනවා. හැබැයි සමාජයේ බොහෝ දෙනා දෘෂ්ටිගතික වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම ගිහි පැවිදි අපි හැමදෙනාම තෝර බේර ගන්නට ඕන යමක් ධර්මයේ හැටියට පැහැදිලි කරනකොට මේක හැබැයි ධර්මයේද එහෙම නැත්නම් මේක හැබැයි ධර්මයේ නොවේද කියලා වෙන්කොට ගන්නට නම් අපිට මේ මූලික સિદ્ધාන්ත පිළිබඳව යම්කිසි දැනුමක් යම්කිසි වැටහීමක් අපිට තියෙන්නටම අවශ්‍යයි. එතකොට මේ ගාථා ධර්මයෙන් අපිට පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන් මුල් ගාථා අර්ධයෙන් ප්‍රධාන સિદ્ધාන්තයක දෙවනි ගාථා අර්ථයෙන් තවත් સિદ્ધාන්තයක අපිට පැහැදිලි කරලා දෙනවා. දැන් අස්සජී හාමුදුරුව පහදන්නේ යේ ධම්මා හේතුත්ව භවා තේසං හේතුම් පතහගත්තු ආහ. යම් ධර්මතාවයක් ලෝකයේහි පවතිනවා නම් හේතුත්පත්යන්ගෙන් හටගන්නා වූ ධර්මතාවයක් පවතිනවා නම් ඒ ධර්මතාවයන් එසේ ක්‍රියාත්මක වෙන හේතු තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මොකක්ද මේ කියන්නේ? පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පටිච්ච කියන්නේ නිසා. සමුප්පාද කියන්නේ හට ගන්නවා. නිසා හට ගන්නවා. මේ ලෝකේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න ධර්ම ස්වභාවය. එතකොට යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් ඒ පිළිබඳව එහි හේතුප්‍රත්‍ය පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඊළඟට දෙවෙනි ගාථාර්ධයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා තේ සංචයෝ නිරෝධෝ. ඒ වගේම ඒ හේතුප්‍රත්‍ය වෙනස් කරලා ඒ හේතු වෙනස් කරලා අත් කොහොමද යමක් වෙනස් කරන්නේ? යමක් යම් හේතුවක් නැති කලහම කොහොමද ඵලය නැති වෙන්නේ? මේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට සමස්ත ධර්මයකට කැටි කරලා මෙතන පැහැදිලි කරනවා ලෝකයේහි යම් ස්වභාවයක් පවතිනවද ඒ පවතින ලෝක ස්වභාවය පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝක ස්වභාවය නවත්තන ආකාරය පිළිබඳ. එහෙම නැත්නම් මේ ලෝකේ පැවැත්ම කියන්නේ මොකක්ද කියලා දේශනා කරනවා. ඒ පැවැත්ම නවත්තන්නේ කොහොමද කියලා බුදුවරු දේශනා කරනවා. අපි පැහැදිලිවම ගත්තොත් මෙන්න මේ කාරණා දෙක තමයි බුදුදහමේ කියවෙන්නේ. මොකක්ද කාරණා දෙක? ලෝකේ පැවැත්ම මොන විදිහෙන්ද පවතින්නේ? මේක නවත්තනවා නම් කොහොමද අපි නවත්තන්නට ඕන කරන්නේ? එතකොට මේ ගාථා ධර්මයෙන් අස්සජී හාමුදුරුව මේ කරුණු දෙක ගොනු කරනවා තථාගතයන් වහන්සේ මේ බඳු ධමයක් දේශනා කරන කෙනෙක්. එතකොට පින්නතුනේ මේ පටිච්ච සමුප්පාදය. එහෙම නැත්නම් හේතුඵල ධර්මය කියලා ගත්තහම මේ ධර්ම સિદ્ધාන්තය මේ ධර්ම න්‍යාය අමුතුවෙන් ලෝකෙහි තව කෙනෙක් ඉතින් හැදූ දෙයක් නිර්මාණය කළ දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින්වත් අන් කෙනෙක් විසින්වත් දෙවියෙක් විසින්වත් බ්‍රහ්මයෙක් විසින්වත් නිර්මාණය කළ දෙයක් නෙමෙයි. මේක ස්වභාවික સિદ્ધාන්තයක්. එහෙනම් බුදුදහමේ පැහැදිලි කරන එක් කොටසක් තමයි මේ ලෝකය තුල ක්‍රියාත්මක වෙන ස්වභාවික સિદ્ધාන්ත. එතකොට ඒවා බුදුරු හදාගත්තා නෙමේ බුදුරු ලෝකෙහි උපන්නත් බුදුරු ලෝකෙහි නූපන්නත් මේ හේතුඵල ධර්මතාවය කියන එක ලෝකෙහි පවතිනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. uppannāvā ānanda tathāgatā anuppannāvā ānanda tathāgatā තිතාවසා ධාතු ධම්මත්ථිතත ධම්ම නියාමතා මේ වචන වලින් තමයි තථාගතයන් වහන්සේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ පටිච්ච සමුප්පාදයෙන් නැමැති ධර්මයේ ඉදප්පච්චේතා ඉදප්පච්චය කියලා කියන්නේ මේ හටගත්තාම එහි ඵලය හැටියට මේ හටගන්නවා හේතුව නිරුද්ධ වුනහම එහි ඵලයක් නිරුද්ධ වෙනවා මේ කියන හේතුඵල ධර්මතාවය තථාගතයන් වහන්සේ ඔය වචන වලින් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ වුණත් තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ නොවුණත් මේ හේතුඵල ධර්මතාවය කියන එක සියලු කල්හි ලෝකෙහි පවතිනවා. ඒක බුදු කෙනෙක් විසින් නිර්මාණය කරන දෙයක් නෙමෙයි, අන් කවරෙක්වත් විසින් නිර්මාණය කරන දෙයක් නෙමෙයි. බුදවරු කරන්නේ ලෝකෙහි පහළ වෙලා මේ ධර්ම න්‍යාය වටහාගෙන ලොවට පහදා දෙනවා. එතකොට ඒක උන්වහන්සේලාගේ නිර්මාණයක් නෙමෙයි ලෝකේ පවතින දෙයක් හරියට යටපත් වෙලා තිබුණු පැරණි නගරයක් මතු කරගන්නා වගේ තථාගතයන් වහන්සේලා මේ ධර්ම න්‍යාය තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයට හඳුන්වා දෙනවා ලෝකයට පහදා දෙනවා. එයයි බුදුරු කරන්නේ. එනිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ වුණත් පහළ නොවුණත් මේ හේතුඵල ධර්මතාවය කියන එක ලෝකෙහි පවතින එක්තරා සිද්ධාන්තයක්. තොට පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි මේ දේශනා පෙළෙහි ඉදිරි අවස්ථාවල කරුණකින් එක දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරනවා. අපි ප්‍රාථමික වශයෙන් තේරුම් ගන්නට ඕන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම ස්වභාවය කියන එක තමයි මේ පටිච්ච සමුප්පාද පටිච්ච කියන්නේ නිසා සමුප්පාද කියලා කියන්නේ හට ගන්න. එතකොට මෙතනදී අපි හුඟා දෙන පටලවා ගන්න කාරණයක් තියෙනවා හේතුව සහ ප්‍රත්‍ය. හේතුව කියන්නේ එකක්, ප්‍රත්‍ය කියන්නේ තව එකක්. ඒන් හටගන්නා වූ ඵලය කියලා කියන්නේ තවත් එකක්. උදාහරණයක් ඇටියට ගත්තොත් ඇස හේතුවක් වෙනවා. රූපය ප්‍රත්‍යක් වෙනවා. ඒ ඇස නැමැති හේතුව, රූපය නැමැති ප්‍රත්‍යත් පදනම් කොටගෙන චක්කු විඥානය හෙවත් දැකීම කියන මේ මානසික ස්වභාවය හටගන්නවා. එතකොට මෙහිදී හේතුවයි කියලා කියන්නේ ප්‍රධාන කාරණය. ප්‍රත්‍යයයි කියලා කියන්නේ බාහිරින් උදව් වෙන කාරණය. ඒ දෙකම එකතු වෙනකොට යම් ඵලයක් නිර්මාණය වෙනවා. අපි තවත් උදාහරණයක් අරගෙන බලුවොත් අපි හිතමු අපිට යම් තරහක් එනවා. ඒතර තරහක් ආවන් පස්සේ අපි අහනවා මොකද තරහ ගෙනෙන්නේ? එතකොට කියන්නේ මේ අනිත් අය කරන වැරදි නිසා තමයි අපිට තරහ. ඒ මොකක් නිසාද අපි එහෙම කියන්නේ? අර හේතු සහ ප්‍රත්‍ය පටලවා ගැනීම නිසා. දැන් හැබැයි හේතුව වෙන්නේ ඇත්තටම අපේ චින්තන රටාව. අපි හිතන්නේ කොහොමද කියන කාරණේ මත තමයි අපි කුපිත වෙනවද, අපි අනුකම්පා කරනවද, අපි මෛත්‍රී කරනවද, එහෙම නැත්නම් අපි ගැටෙනවද, අපි පරිගන්නවද කියන එක තීරණය වෙන්නේ අනේකා කරන වරද මත නෙමෙයි අපි වැරද්ද පිළිබඳව හිතන රටාව. එහෙනම් ඒ චින්තන රටාව තමයි ප්‍රධාන කාරණය. දැන් සමහර කෙනෙක් වැරද්දක් කළයින් පස්සේ අපට ඕනනම් hina වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරද්ද පිළිබඳව අපට ඕනනම් කුපිත වෙන්නත් පුළුවන්. ඒ වරද පිළිබඳව අපට අනුකම්පා කරන්නත් පුළුවන්. ඒ වරද පිළිබඳව අපට කරුණාවෙන් බලන්නත් පුළුවන්. මෙහෙම විවිධ පැති වලින් අපිට කෙනෙක් කරන වරදක් දිහා බලන්නට පුළුවන්. දැන් මොන විදිහෙන්ද බලන්නේ කියන ස්වභාවය අපේ චින්තන රටාව අපේ ආකල්පය අපේ දෘෂ්ටි කෝණයත් එක්කලා තමයි අපි කුපිත වෙනවද අපි සතුටු වෙනවද අපි කාරුණික වෙනවද අපි මෛත්‍රී සහගත වෙනවද අපි පරිගන්නවද මේවා තීරණය වෙනවා. අනිකා කරපු වැරද්ද කියන එක බාහිරින් ඒකට උදව් වෙන කාරණා. එතකොට ඒ අනිකාගේ වරද ප්‍රත්‍යක් වෙනවා ඒක බාහිර කාරණයක් වෙනවා නමුත් කෝපය මත වෙන්නට හෝ අනුකම්පාව මත වෙන්නට හෝ කරුණාව මත වෙන්නට හෝ හේතුව වෙන්නේ අපි දකින දැක්ම අපේ ආකල්ප අපේ චින්තන වටා එතකොට හේතුව ප්‍රධාන කාරණේ වෙනවා ප්‍රත්‍ය අවශේෂ කාරණේ වෙනවා මේ දෙකම එකතු වෙනවා ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ නෑ නෑ අනිත් කෙනා වැරද්ද කරපු නිසා නෙමෙයි මේක මේ අපේ මනසේම දෝෂයක් තමයි මේ තියෙන්නේ කියලා අපිට ඒ පැත්ත විතරක් කතා කරන්න බෑ මනසේ දෝෂේ තිබුණා හැබැයි මනසේ දෝෂේ මතුනේ මොකක් නිසාද ඒ අනේකා කරපු වැරද්ද නිසා එතකොට එහෙමනම් අනේකා වැරදි කරපු නිසාද අපේ මනස කුපිත වෙන්නේ එහෙමනම් ඉතින් රහතන් වහන්සේලාගේ බුදුරුන්ගේ මනසත් කුපිත වෙනවා උන්වහන්සේලා කුපිත වෙන්නේ සමහර ප්‍රපඥය උනත් ඉන්නවා සෑහෙන කාලයක් මනස පුරුදු පුහුණු කරලා තව කෙනෙක් වැරද්දක් කළාට ඒ පිළිබඳව තමන් කුපිත වෙන්නේ නැහැ. එහෙමනම් කුපිත වෙනවා කියන එක හෝ සතුටු වෙනවා කියන එක ඒ පුද්ගලයාගේ මනසේ ඇති වෙන කාරණයක්. ඒ වගේම ඒ කුපිත භාවය අවදි කරන්නට බාහිරින් උදව් වෙන අනෙකාගේ වරද කියලා කියන්නේ ඒක බාහිරතාවය. දැන් එතකොට ප්‍රධාන හේතුව වෙන්නේ තමන්ගේ චින්තන රටාව ඒකට ප්‍රත්‍ය වෙන්නේ අනිකා කරන වැරද්ද. මේ දෙකම එකතු වුණාන් පස්සේ අපේ මනසෙහි කුපිත වීම හෝ එහෙමත් නැත්නම් සතුට වීම හෝ අනුකම්පා කිරීම හෝ මේ යම්කිසි මනෝභාවයක් කුසලයක් හෝ අකුසලයක් හටගන්නට පුළුවන්. දැන් අපි හේතුව සහ ප්‍රත්‍ය පටලවා ගත්තන් පස්සේ අපිට වෙන්නේ ප්‍රධාන හේතුව අපි දකින්නේ නැහැ. දැන් අපේ චින්තනයේ තියෙන දෝෂය අපි දැක්කේ නැත්නම් අපි හිතන්නේම අනේකා වැරද්ද කරන නිසා තමයි අපිට මේ තරහ එන්නේ. එතකොට හැමතිස්සෙම අනේකා වැරදි කරන එක නවත්තලා අපි කුපිත වෙන එක වළක්වන්නත් අපි වෑයම් කරන්නේ. එහෙම කරන්නත් බෑ. අපි තුම එක්කෙනෙක් කරන වැරද්දකට කෑකෝ ගහලා ඒ වැරද්ද නවත්තනවා. නැවත්තෙන් පස්සේ අපි හිතනවා දැන් නම් හරි. තව කෙනෙක් මොකක් හරි කරනකොට ඒකෙනුත් අපි කුපිත වෙනවා. ඒකත් නවත්තනවා. ඊට පස්සේ සබාධමේ මොකක් හරි පටලවිල්ලක් ඇති වෙනකොට අපි ඒකෙන් කුපිත වෙනවා. එහෙම නැත්නම් අපේ කකුලම ගල කැහත් වෙනකොට අපි ඒකෙන් කුපිත වෙනවා. ඒතර පුද්ගලයෙක් නැතුව වුණත් අපේ సంతානයේ චින්තන රටාවේ තියෙන දෝෂය නිසා ආකල්පවල වරද නිසා අපි කුපිත වෙන්නට පුළුවන්. මේක නවත්තන්නට බාහිර පත්‍ය වෙනස් කළා කියලා විතරක් පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුව හරියට හඳුනා ගන්නට ඕනේ. පත්‍ය හරියට හඳුනා ගන්නට ඕනේ. හේතුව කියන්නේ අනෙකක්, පත්‍ය කියන්නේ අනෙකක්. මේ දෙක වෙන්කොට හඳුනාගත්තොත් තමයි අපිට හැබැයි හේතු හඳුනාගෙන වෙනස් කරන්නට පුළුවන්. එහෙම බැරි වුණොත් මොකද වෙන්නේ? ලෝකේ බොහෝ දෙනා ප්‍රශ්න විසඳන්න කියලා කරන්නේ පත්‍ය වෙනස් කරනවා. හැබැයි හේතු එහෙමම පවතිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා යථාපි මූලයේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති. හරියට හොඳ ශක්තිමත් ගහක මුල් ටික මුදුන් මුලයි අවශේෂ මුදුයි ඔක්කොම කිසිම උපද්‍රවයක් නැතුව හොඳට තියෙනවා. ඒවට හානි කරන්නේ නැහැ. ඒවෙන් හොඳට පෝෂණය ඇදලා ගන්නවා. හැබැයි මේ ගහ මෙතන තියෙන එක අවහිරයි කියලා අතු ටික කපලා දානවා. එතකොට අතු ටික කපලා දැම්මෙන් පස්සේ වදලා ගතියක් නැහැ. ඒකෙන් තියෙන අවහිරේ නැහැ. අපිට එතකොට හිතනවා දැන් හරි දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. නමුත් අර මූලය හොඳට තියෙන නිසා ටික දවසක් යනකොට අර කපාපු තැන්වලින් අතුරුකිලි දෙතුන් ගුණයෙන් වැවෙන්නට පටන් ගන්නවා. ආපහු අපි කපලා දානවා. ආයෙත් ලියලනවා. මොකක් නිසාද? යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ මූලය ශක්තිමත්ව තියෙනවා. නමුත් අර බාහිර කාරණා ටික විතරයි වෙනස් කරලා තියෙන්නේ. ඒ බාහිර කාරණා කොහොම වෙනස් කළත් මූලය එහෙමම තියනවා නම් ඒ බඳු තැනකදී යලි යලිත් අර අරුමුදේ මතුවෙනවා. හරියට මූලය හොඳට තියෙන ගහක් අතු කපලා දැම්මට අතු ලියලන්නා වගේ හේතුව එහෙමම තියාගෙන බාහිර ප්‍රත්‍ය විතරක් වෙනස් කළාට ලෝකේ ප්‍රශ්න වෙනස් කරන්න බෑ. తాවකාලිකව වෙනස් වුණා වගේ අපට පේනවා. නමුත් හැමදාම පටලැවෙනවා. අද මේ ලෝකයේ දිහා බලනකොට අපි හුඟා වෙලාවට දකින්නේ මේ අරුමුදයයි. හේතු වෙනස් කරන්න ලෑස්ති නෑ මිනිස්සු තමන් තුලින් මතුවෙන ප්‍රධාන කරුණු වෙනස් කරගන්නට ලෑස්ති නැහැ. හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්න විසඳන්න ඕන. ප්‍රශ්න විසඳන්න කියලා අය කරන්නේම මොකද්ද? බාහිර කාරණා වෙනස් කරනවා, බාහිර පත්ති වෙනස් කරනවා. ඒ පත්ති වෙනස් කර කර පත්ති වෙනස් කර කර ඒ අය ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රශ්නේ විසඳෙනවා වෙනුවට අර්බුදේ එන්න එන්නටම උත්සන්න වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද? හේතුඵල ධර්මතාවය කියන්නේ මොකක්ද කියලා මූලික වැටහීමක් තිබුණොත් තමයි ඔය විදිහට තෝරා බේරා ගන්නට පුළුවන් වෙන්නේ. අපි වෙනස් කරන්නට ඕන කරන්නේ ප්‍රත්‍ය නෙමෙයි හේතුවයි. හේතුව වෙනස් කළොත් විතරයි ඵලය වෙනස් කරන්නට පුළුවන් කියන බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මතාවන්හි ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒවට ආවේනික වූ ගුණාංග තුනක් වෙනවා. ඒ මොකක්ද? අනිත්‍ය බව, දුක් බව සහ අනාත්ම බව. අනිත්‍යයි කියලා කියන්නේ ඇති වුණු සැනින්ම අභාවයට යනවා, වහා වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා. විපරිණාම ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ ඇති වූ හැම දෙයක්ම ෂණ මාත්‍රෙන් බිඳී යන නිසා. ඒකට මේක තමයි අනිත්‍ය කියලා. දුක්ඛ කියන කාරණේ ක්‍රම තුනකට පැහැදිලි කරනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර ඒ කියන්නේ මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම ස්වභාවයෙන්ම කටුක බව පීඩාවක් ඇති කරනවා ඒ නිසා ඒක හඳුන්වනවා දුක්ඛ දුක්ඛ කියලා අපිට ඒක පැහැදිලිව තේරෙනවා මේවා පිළිබඳව ඉදිරියේදී අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා අද මේ මුල් දේශනාවේදී අද මේ මුල් දේශනාවේදී ඒ පිළිබඳව යම් ප්‍රමාණයකට මූලික හැඳින්වීමක් එහිදී සිද්ධ වෙනවා. එතකොට දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපිට කටුක වශයෙන් දැනෙන පීඩාව විපරිණාම දුක්ඛ කියලා කියන්නේ වහා වෙනස් වීම නිසා ඇතිවෙන වෙහෙසකර බව පීඩාව. අර තුන්වෙනි කාරණය තමයි සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ කියලා කියන්නේ යමක් හටගන්නෝ වහා අභාවයට යනෝ නැවත නැවත ඒක උපදවන්නත් නම් නැවත නැවතත් හේතුපත්‍ර සපයන්නට. දැන් අද අපි කෑම කනවා කුසගිනින් වෙනවා. නමුත් හිත වෙනකොට මොකුත් නැහැ. ආපහු බඩ ගිනිනවා. ආපහු ඉතින් කෑම සකස් කරන්නට ඕන. ආපහු කෑම කන්නට ඕන. හිත කොච්චර හොඳට කෑවත් අනිද්ද වෙනකොට ආපහු අපිට බඩගිනිනවා. එතකොට අපිට මේක නවත්තන්නත් බෑ. අකෑම කෑවට වැඩක් නෑ. ඊයේත් කෑවා, පෙරේදත් කෑවා, ගිය අවුරුද්දේත් කෑවා. මොකද්ද සිද්ධ වෙච්ච සිද්ධේ කියලා අපිට ඒක නවත්තලා දාන්නත් බෑ. කෑම කන්නත් සිද්ධ වෙනවා. හැබැයි කෑවට ඒක ටික වේලාවකින් අහෝසි වෙලා යනවා. ආයෙත් මුල ඉඳලා සම්පාදනය කරන්නට වෙනවා. ඒක මේක තමයි හඳුන්වන්නේ සංඛාර දුක්ඛ යලි යලිත් සංස්කරණය කරන්නට සිද්ධ වෙනවා යලි යලිත් ගොඩනගන්නට සිද්ධ වෙනවා ඒ ගොඩනගන දේ ස්ථාවර නැහැ යලි යලිත් අභාවයට යන්නේ එතකොට මේ දුක්ඛ දුක්ඛ ලක්ෂණය ඒ වගේම විපරිණාම ලක්ෂණය සංඛාර දුක්ඛ ලක්ෂණයෙන් හෙළන නිසා මේ සංස්කාරය දුක්ඛ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දක්වනොත් මේක මේ සංස්කාර ධර්මයන්ට ආවේනික වූ ලක්ෂණ ඊළඟට තුන්වෙනි කාරණේ අනාත්ම අනාත්ම කියලා කියන්නේ ආත්මයයි කියලා හඳුන්වන්නට පුළුවන් ආත්මයයි කියලා හඳුන්වන්නට පුළුවන් යම්කිසි ස්ථාවර ගුණයක් මේ සංස්කාර ධර්ම තුල ඇත්තේ නැහැ. ඒ කියන්නේ භවෙන් භවයට යන ජීවයක් හෝ යම්කිසි අවිඤ්ඤාශී පදාර්ථයක් හෝ මේ සංස්කාර ධර්ම තුල නැහැ. හේතුවෙන් හටගෙන අභාවයට ගියන් පස්සේ එහි ඉතිරි වෙන කිසිවක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා හටගත්තා වගේම අභාවයට යනවා. එතකොට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ විදිහට ජීවමය පදාර්ථයක් අකණ්ඩව අවිඤ්ඤාසීව පවතින දෙයක් නැති නිසා මේ සංස්කාර ධර්ම අනාත්මයි කියලා හඳුන්වනවා. ඊළඟ තවත් අර්ථයකින් අනාත්ම කියලා කියනවා දැන් මමය කියලා අපි යම්කිසි ස්වභාවයකින් හඳුනා ගන්නවානේ. ඒ කියන්නේ සම්මත වශයෙන් අපි මම කියලා පනවා ගන්නවා. ඒ මම කියලා පනවා ගත්තට පස්සේ ඒ මගේ ඕනෑකමට මේ සංස්කාර ධර්ම එකක්වත් පවතින්නේ නැහැ. මට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් කාට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්‍යන්ට අවශ්‍යයි. හේතු ප්‍රත්‍යයන් යම් විදිහකට හට ගන්නවද? ඒ ආකාරයටයි ඵලය තීරණය වෙන්නේ. මට ඕන විදිහට නෙමෙයි. එහෙමනම් අනාත්ම කියන අර්ථ දෙකක් නිසා අවිඤ්ඤාසී වූ ජීවමය පදාර්ථයක් ඒවාෙහි නැති නිසා අනාත්ම කියලා කියනවා. ඒ වගේම මමයයි සම්මත කරගත්තු පුද්ගලයාට ඕන විදිහට අවශ්‍ය විදිහට මේ සංස්කාර ධර්මයන් පවතින්නේ නැති නිසා මගේ කැමැත්තට අනුව නොපවතින නිසා මේ ධර්මතාවයන් අනාත්මයි කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙහි හේතුඵල නැමැති ධර්ම න්‍යායක් පවතිනවා. හේතු ප්‍රත්‍යයෙන් තමයි හැම දෙයක්ම හටගන්නේ. ඒ හටගන්න දේවල් වලට අපි කියනවා සංඛාර කියලා. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් නිර්මාණය වෙන නිසා ඒ සංස්කාර ධර්ම වලට ආවේනික වූ ගති ලක්ෂණ තුනක් පවතිනවා. අනිත්‍ය බව, දුක් බව සහ අනාත්ම. ඊළඟට ඒ අපි මාත්‍රිකා කළ ගාථා ධර්මයේ අග කොටසෙන් අස්සජී හාමුදුරුව පැහැදිලි කරනවා තේ සංචයෝ නිරෝධෝ යම්කිසි කෙනෙකුට මේ ස්වභාවය වෙනස් කරන්න ඕන නම් නැති කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ මොකක්ද? ඒක අපි හඳුන්වනවා චතුරාර්ය සත්‍යය. ගැටලුව මොකද්ද කියලා හඳුනගන්නට ඕන. ඒ ගැටලුවට හේතු මොනවද කියලා හඳුනගන්නට ඕන. ඒ වගේම හේතු වෙනස් කරන්නේ කොහොමද කියලා හඳුනගන්නට ඕන. ඒ සඳහා වැඩපිළිවෙල මොකක්ද කියලා හඳුනගන්නට ඕන. ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටලුවක් අපිට निराකරණය කරන්න පුළුවන් වෙන්නේ ඔය පියවර හතරෙන් පමණයි. ඒක නිවන් දැකීම සම්බන්ධව පමණක් නෙවෙයි ජීවිතේ ඕනම ප්‍රශ්නයක් හිසේ එකක්මක් බඩේ එකක්මක් මානසික ප්‍රශ්නයක් පෞල ප්‍රශ්නයක් සමාජීය ප්‍රශ්නයක් ඕනම දෙයක් අපිට විසඳනවා නම් විසඳන්න පුළුවන් වෙන්නේ ඔය පියවර හතරෙන්. එතකොට මේ කාරණා හතර හඳුන්වනවා චතුරාර්ය සත්‍යය කියලා. දැන් ඔන්න ඔය ටික තමයි මූලික સિદ્ધාන්ත හැටියට බුදුදහමේ කියවෙන්නේ. ඒක මූලික સિદ્ધාන්ත තුනක් තියෙනවා. මොකක්ද? පටිච්ච සමුප්පාදේ ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. මේවා තමයි බුදුදහමේ සමස්ත මූලික સિદ્ધාන්ත. එතකොට ඔය කාරණා තුන පිළිබඳව යම්කිසි කෙනෙක් මනවින් පරිණත භාවයක් ඇති කර ගන්නවා නම් විචක්ෂණ බවක් ඇති කර ගන්නවා නම් යලි යලිත් විමසා බලනවා නම් යලි යලි ජීවිතේ හඳුනාගෙන පුරුදු පුහුණු කරනවා නම් ඒතනත්තා බුදුදහම පිළිබඳව කලක් යද්දී ගැඹුරු වැටහීමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙහි මූලික කාරණා සබාධමේ ස්වභාවයන්. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය සහ ත්‍රිලක්ෂණයයි කියලා කියන්නේ අමුත්වෙන් කවුරුවක් හදන දේවල් නෙමෙයි. ඒවා ලෝක ධර්මතාවය. එතකොට පටිච්චසමුප්පාදය සහ ත්‍රිලක්ෂණය කියලා හඳුන්වන්නේ ලෝක ස්වභාවය. චතුරාර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ බුදුරු විසින් මේ ලෝකේ පවතින ගැටලුව විසඳන්නට යෝජනා කරන ක්‍රමය. ඒකෙත් මුල් කාරණා තුන ඇත්තටම ස්වභාවික දේවල්. ඒ කියන්නේ ගැටලුව මොකක්ද කියලා හඳුනාගෙන ඒ හඳුනා ගන්න තියෙන අපිට පවතින දෙයක්. ඊළඟට එහි හේතු හඳුනා ගැනීම ඒත් හඳුනා ගන්න තියෙන පවතින දෙයක්. ඒවා නැති කරන හැටි හඳුනා ගැනීම ඒත් හඳුනා ගන්න තියෙන පවතින දෙයක්. හතරවෙනි කාරණේ තමයි පුහුණු කරන්න තියෙන්නේ. ඒ මොකක්ද? ඒ වෙනස ඇති කරන්න මම මොකද්ද කළ යුත්තේ? මම කොතනින්ද පටන් ගන්නවද? මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එහෙමනම් ඇත්තටම අපිට පුහුණු කරන්නට තියෙන කොටස තමයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන ආර්ය ශ්‍රාමික මාර්ගය. එතකොට බුදුදහමේ මූලික સિદ્ધාන්ත තුනක් තියෙනවා. පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධර්මය. එයින් පටිච්ච සමුප්පාදය සහ ත්‍රිලක්ෂණ ධර්මය යනු ලෝකත් ස්වභාව ධර්මය චතුරාර්ය සත්‍ය යනු ඒ ස්වභාවික સિદ્ધාන්තය හඳුනාගෙන ගැටලු निराකරණය කරන්නට බුදුරමිසින් දේශනා කරපු ක්‍රමය. ඒතර ඕනම ධර්ම දේශනාවක් අපි ශ්‍රවණය කරනවා නම් ඒක නිවැරදි ධර්ම දේශනාවක්ද කියලා හඳුනා ගන්නට නම් මේ කියන සාධක පැහැදිලි කරෙන්නට ඕන අඩුතරමින් කිහිපයක් අපිට සමස්තය පැහැදිලි කළේ නැති වුණාට ඒක ධර්ම දේශනාවකදී අඩුම තරමින් ධර්ම දේශනාවක් කියන තැන සම්පූර්ණ වෙනකොට ගැටලුව මොකක්ද? ඒවට හේතු මතුවෙන්නේ කොහොමද? ඒවා වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියන මේ කරුණුවත් අදුතරමේ අන්තර්ගත වීම අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපි එක එක තැන්වල අතන ප්‍රශ්න වෙලා, මෙතන ප්‍රශ්න වෙලා, මේ ගුණ දහම් හොදා පාළුවට ලක් වෙලා මිනිස්සු අනාචාරයේ හැසිරෙනවා, වැරදි කරනවා. මේවා ගැන කතා කළයි කියලා විතර ඇති තේරුමක් නෑ. ඒක නිකන් ඕපදූප කතා කරනවා කියන තැන තමයි වැටෙන්නේ. ඒ සමාජයේ ප්‍රශ්න කතා කිරීමේ වැදගත්කම තියෙන්නේ ඒවට හේතු මොනවද කියලා අපි සොයනවා නම් තමයි. හේතු හොයන එකේ වැදගත්කම තියෙන්නේ ඒවා විසඳන ක්‍රමයක් පිළිබඳව අපි කතා කරනවා නම් තමයි. ඒ විසඳන ක්‍රමය කතා කිරීමේ වැදගත්කම තියෙන්නේ ඒවා විසඳන්නට අපි සුදුසු වැඩපිළිවෙලක් යෝජනා කරලා පුරුදු පුහුණු කරනවා නම් තමයි. එනිසා ධර්ම දේශනාවක් වෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අපි හැසිරෙනවා කියලා කියන්නට පුළුවන් වෙන්නේ යම් කෙනෙකුට ගැටලු හඳුනාගෙන කියන්නේ ලෝකයේ ස්වභාවය හඳුනාගෙන ඒවැ ගැටලු මතුවෙන හැටි හඳුනාගෙන ඒවට හේතු සාධක හඳුනාගෙන ඒ හේතු වෙනස් කරන්නට අපි කුමක් කළ යුතුද කියලා නිවැරදිව තේරුම් අරගෙන පුරුදු පුහුණු කරන්නට පුළුවන්. ඒ නිසා අද මේ ධර්ම දේශනාවෙන් අපි තාම සංක්ෂිප්තව මේ පැහැදිලි කළේ බුදුදහමේ මූලික સિદ્ધාන්ත පිළිබඳව මූලික સિદ્ધාන්ත තුනක් තියෙනවා පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධර්මය නිසා යම් කිසි කෙනෙකුට සමස්ත බුදුදහම මොකක්ද කියලා ඇහුවොත් ඔය කාරණා තුන තමයි අපි පැහැදිලිව හඳුනා ගන්න ඕන කරන්නේ නිර්වචනය කර ගන්න ඕන කරන්නේ අනුන්ට කියා දීම සඳහා නොවේ අපේ මනස පැහැපත් කරගෙන දහමෙහි ස්වභාවය තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම සඳහා අපි යලි යලිත් මේ කරුණ පිළිබඳව විචක්ෂණ භාවය ඇති කරගන්නට වෑයම් කළ යුතුයි ඒ සඳහා හැම දිනාටම ප්‍රඥාව අවදි වේවා කියන ආශිර්වාදයක් ඇතිව මේ ධර්ම දේශනා පෙළ ඉදිරි ධර්ම දේශනාවල මේ කියන ලබ කරුණු තවත් කාරණාත් අපි අනුපිළිවෙලින් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද මූලික දේශනාව හැටියට බුදුදහමේ මූලික સિદ્ધාන්ත පිළිබඳ ඉතා සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් මේ සිද්ධ කළේ මෙතෙක් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ සිදු කරගත් කුසලයක් මේ ධර්ම අවබෝධයත්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 ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු පං සදා